තනි තනිව වෙන වෙනම අමරණීයත්වයේ සාක්ෂාත් කරන්න පුළුවන් කියන කාරණාවක් කලින් කලින් සාකච්ඡා කළා. අපි එතන ඉඳලා සාකච්ඡා කරමු කොහොමද ඒ කාරණාව මෙන්න මේ මාර්ග භාවිතය අනුපූර්වයෙන්ම නිර්වාණය අත්පත් කිරීම සාධනය කරනවා මොන මාර්ග භාවිතයේද මේ పూర్ව භාග මාර්ග භාවිතය අනුපූර්වයෙන්ම නිර්වාණය අත්පත් කරගන්න අවශ්‍ය මඟ හදනවා. ඒ නිසයි කියන්නේ නිබ්බානස සච්ච කිරියයි. භාග්‍යතුන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ සත්තානං විසුද්ධියා. සත්‍යාගේ විසුද්ධ වීම, සුද්ධ වීම, පිරිසුදු වීම උදෙසා මේ කාරණාව තවත් පැහැදිලි කරනවා මේ කාරණාව කීවම ධර්ම නීතිය දකින අයට විතරයි මේ ශාසන ප්‍රතිපදාවේ නීතිය දන්න කෙනාට විසිද්ධ වෙනවා කියලා කියවා. සත්තානං විසුද්ධියා. කොහොමද මේ සුද්ධ වීම කියන එක හරියටම දැනගන්නේ? ඒ සුද්ධ වීම සත්‍යයන්ගේ විසුද්ධිය. එහෙම නැත්නම් නිවන. හරියටම දැනගන්නේ මෙන්න මේ මාර්ග නීති ශාසන නීතිය. මොකද ශාසන නීතිය මේ ශාසනයේ යා යුතු අනුපූර්ව ප්‍රතිපදාව. හරියටම අවබෝධ කරගත්ත පුජ්‍යලයට විතරයි මෙන්න මේ සත්‍ය සත්තානං විසුද්ධිය කියන කාරණාව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. මේක අවබෝධ කරගන්න පුළුවන් වෙන්න මනාව අනුපූර්ව ප්‍රතිපදාවක් තිබිය යුතුයි. ඒ අනුපූර්ව ප්‍රතිපදාව කඩලා බිඳලා එහෙන් මෙහෙන් අස්සෙන් පස්සෙන් රිංගලා ගිහිල්ලා කවදාවත් මේ ගමන යන්න යන්න බෑ. මොකද අපිට අස්සෙන් අස්සෙන් රිංගලා හොයන්න කෙටි පාරවල් භාග්‍යතුන් වහන්සේ තියලා නැහැ. අපිට හොයන්න තියෙන අපිට ලබන්න තියෙන කෙටිම පාර පෙන්වුවා මිසක් නැතුව අපිට මේ සංසාරේ අපි බැඳලා තියන්නේ අපිට ගොඩාක් මහන්සි වෙන්න අපිටත් හොයන්න යමක් ඉඩ තියන්න ඕනේ කියලා එහෙම භාග්‍යතුන් වහන්සේ කල්පනා කළේ නැහැ දක්වන්න තියෙන කෙටිම ක්‍රමයයි භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වුවේ. හැබැයි මේ පෙන්නලා තියෙන ක්‍රමයෙන් පිට කෙටි ක්‍රම නම් ඇත්තේම ඇත්තේම නෑ. මේක අස්සෙත් රිංගලා තව කෙටි ක්‍රම හොයන්න පුළුවන් කියලා කෙනෙක් කියලා තියෙනවා නම් කෙනෙක් හිතනවා නම් ඒ පුජ්‍යලයට කවදාවත් මාර්ගය හොයාගෙන යන්නත් යන්නත් බෑ. ඒ කොහොමද මේක කෙටිම ක්‍රමය කියලා අපි කියන්නේ? පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ මහා ගාම්භීර ධර්මස්කන්ධය કોઈ ප්‍රමාණයද කියලා කොහොමද තීරණය කරන්නේ අපිට ඒක තීරණය කරන්න බැහැ ඒ කාරණාවට එක උදාහරණයක් දානේ gederක දානේ වළඳලා ඉවර වෙලා කරන දේශනාව අපි සඳහන් කළා දීඝනිකායයි මජ්ක්‍ධිමනිකායයි දෙකම තරම් දිගයි මදක් වැඩි කරලා කළොත් කියලා. ඒ කරන සුළු දේශනාව දායකයාටත් ආහාර ගන්න ඉඩ තියලා දේශනාව කරලා භාග්‍යතුන් වහන්සේ වඩිනවනේ. ඒ දේශනාව දීඝනිකායයි මජ්ක්‍ධිමනිකායයි දෙකම තරම් දිග නම් භාග්‍යතුන් වහන්සේ ධම් සභාවේ පැය ගණන් කරපු දේශනා කොච්චර කොච්චර දිග ඇද්ද? අපේ ත්‍රිපිටකේ පොත් කීයද තියෙන්නේ? ත්‍රිපිටකයේ තියෙන පොත් 57යි. මේ පරම ගම්බීර අති දීර්ඝතර වූ ධර්මය පොත් 57කට කෙසේනම් සංග්‍රහ කෙසේනම් සංග්‍රහ කරන්නද? එහෙනම් පරිනිර්වාණ මංචකයේ සද පිළා ඉන්න වෙලාවේ භාග්‍යතුන් වහන්සේම අදිෂ්ඨාන කරලා තියෙනවා ලෝක සත්‍යයේ නිර්වාණය උදෙසා මෙන්න මේ ප්‍රමාණය ඇති මේ ටික ඒ අයගේ නිර්වාණය උදෙසා හොඳටම හොඳටම ඇති භාග්‍යවතුන් වහන්සේගේ අන්න ඒ අදිෂ්ඨාන ශක්තියෙන් අපිට දායාද වෙච්ච කොටස තමයි මේ ත්‍රිපිටකයේ සහාට කතාවේ තියෙන්නේ. එහෙමනම් ඒක කොයිතරම් කෙටි කරලා භාග්‍යවතුන් වහන්සේට අපිට දීලා තියෙනවද? අන්න ඒ ක්‍රමය තුල තියෙනවා නිර්වාණය හොයාගෙන යන සැබෑ ප්‍රතිපදාව අනුපූර්ව ප්‍රතිපදාව මොකක්ද කියලා. ඒ ප්‍රතිපදාව ඔස්සේ ගමන් කරන පුද්ගලයාට විසුද්ධිය හොයාගන්න පුළුවන්. එහෙනම් මේක ආශ්‍රය තවත් කෙටි ක්‍රම හොයන්න නැහැ කියලා සඳහන් කළේ ඒ නිසායි. ශෝකය නැත්නම් සිතේ ඇතිවෙන දුක, පරිදේවය, වැළපීම, දුක්ඛ, කායික වේදනාව, දෝමනස්ය මේ කාරණා නැතුව පුද්ගලයාට ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. ඥාණය තියෙනවා. නිර්වාණය පුරලයි ඉන්නේ කියන කාරණාව කියන්න අවශ්‍යම නැහැ. මාර්ගයක් තියෙනවා. ශෝකය, පරිදේවය, දුක්ඛය, දෝමනස්සය නැති කරන්න පුළුවන් කාරණා ටික ඔක්කොම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ඥායස් අධිගමය අධිගමනය කරගන්න අවබෝධ කරගන්න කරන ක්‍රමය භාග්‍යතුන් වහන්සේ කියලා දීලයි තියෙන්නේ නමුත් පින්වතුනි අපි භාග්‍යවතුන් වහන්සේ මේ සියලු කාරණා සඳහන් කළේ කියන කරුණ මෙතනදී පැහැදිලි කරගත්තේ අපි ඒ කාරණාවයි අපිට අවශ්‍ය සියලු කරුණු ටික කෙටියෙන් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා කියන කාරණාව. ශාසන යුක්ති කෝවිදුයි ශාසන යුක්ති කෝවිදී සඳහන් කරන්නේ මේ ශාසන ක්‍රමවේදය පිළිබඳ දක්ෂයන්ට විතරයි මේ එක වචනයක් කියවම සියලු දේ තේරෙන්නේ. ශක්ෂු ශාසන ප්‍රතිපදාව මනාව අවබෝධ කරගන්න පුළුවන් දක්ෂයෙකුට විතරයි එක දහම් කරුණකින් මේක මනාව අවබෝධ වුණේ. ශාසන ප්‍රතිපදාව අවබෝධ කරන් දක්ෂයෙක් කියලා කියන්නේ పూర్වයේ එය ප්‍රාර්ථනා කරලා තියෙන අය. పూర్වයේ ඒට වෙහෙසිලා තියෙන අය. මේකට මෙහෙම උදාහරණයක් අපිට වැටහි. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් අපේ බෝසතාණන් වහන්සේ නියත විවරණ ගන්න වෙලාවේ අප්‍රමාණ ප්‍රීතියටපත් වෙන මිනිස්සු සාදුකාර පවත්තන්න පටන් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ මේ පුෂ්ප උපහාර දැක්වුවා. මහරහතන් වහන්සේට පුෂ්ප පහර දැක්වුවා. මිනිස්සු සාදු කී කියා ප්‍රදේශයේ හෙළවෙන තරම් මිනිසුන්ගේ සාදු නාදය. භාග්‍යතුන් වහන්සේ පුෂ්ප උපහාර දක්වලා දකුණු කකුල පෙරට තියලා භාග්‍යතුන් වහන්සේ දානශාලාවට වඩින ගමන ආරම්භ කළා. භාග්‍යතුන් වහන්සේගේ පසුපසින් ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා පුෂ්ප උපහාර දක්ව දක්වා දානශාලාව දක්වා උන්වහන්සේලා වැඩියා. භාග්‍යතුන් වහන්සේ පිටුපස්සෙන් මිනිස්සුත් වැඩියා. මිනිස්සු ගියා. මේ වෙලාවේ සාදුකාර පවත්ත පවත්ත දෙවියෝ භාග්‍යතුන් වහන්සේට සාදුකාර දෙනවා වගේම සුමේද තාපසතුමාට සාදුකාර පවත්ත පවත්වා කියනවා ආර්ය වූ සුමේද තාපසතුමනි ආර්ය වූ කියලා මෙතන සඳහන් කරලා උන්වහන්සේ ආර්ය මාර්ගය ලබලා ලබලා නැහැ. නමුත් මහරහතන් වහන්සේලා දන ගහලා වැඳ දෙව්ලොව ඉන්න වෙලාවේ ඉපදිච්ච වෙලාවෙත් වැඳා. එimhaනම් සුමේද තාපසතුමා කොයිතරම් බලේ ශක්තිය තියෙන කෙනෙක්ද නම් ශ්‍රේෂ්ඨ පුරුෂය දෙවියෝ කියනවා ඔබ ඒකාන්තයෙන් බුදු වෙනවා පෙර බුදු වුණ බෝසතාණන් වහන්සේලා නියත විවරණ ලබාපු වෙලාවේ නිමිති 32ක් පහළ වුණා නිමිති 32 ගැන අපි අය බොහෝ දෙනා දන්නවා නිමිති 32ක් පහළ වුණා ඒ නිමිති 32 පහළ වෙන්නේ බුදු වෙන බෝධිසත්වයෙක් සඳහා පමණමයි තව ස්වල්ප මොහොතකින් සුමේද තාපසයාණෙනි ඔබ වෙනුවෙන් ඒ නිමිති 32 පහළ වෙනවාමයි කියලා දෙවියෝ සඳහන් කරලා ඉවර වෙනවත් එක්කම මේ නිමිති 32 පහළ වෙන්න පටන් ගන්නවා. අර මිනිස්සු මිනිස්සු සාදුකාර පවත්ව පවත්වා මිනිස්සු කියනවා යම් හේතුවකින් දීපංකර බුද්ධ ශාසනයේ නිර්වාණ අවබෝධය ලබා ගන්න බැරි වුණොත් අපි අනිවාර්යෙන් ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්වාමයි එහෙනම් අන්න එහෙම කල්පනා කර කර ප්‍රතිපදාව සම්පූර්ණ කර කර ආපු පිරිසක් එවන් පිරිසකට භාග්‍යතුන් වහන්සේගේ එක බණ පදයේ දෙක අහනකොට අර මලක් පිපෙනවා වගේ සසර පුරුද්ද අවදි වෙන්න අවදි වෙන්න පටන් ගන්නවා පින්විතනේ මේක සෝතානුදත සූත්‍රයේත් මනාව පැහැදිලි කරලා තියෙනවා. නවාංග ශාස්ත්‍රීය ශාසනයේ මනාව ප්‍රගුණ කරපු පුජ්‍යලේක් මාර්ගඵල නොලබා මරණයෙන් පස්සේ දෙව්ලොවක ගිහිල්ලා ඉපදුනොත් ඒ දෙව්ලොවට 이르දිමත් භික්ෂූන් වහන්සේලා වැඩලා ධර්ම දේශනා කරනවා. අපි මුගලන් මහරහතන් වහන්සේම හරියට දෙව්ලොව වැඩලා ධර්ම දේශනා කළා. අන්න ඒ ධර්මයේ දේශනා කරන වෙලාවේ දැන් මේගොල්ලෝ අප්‍රමාණ දිව්‍ය සැප විඳ විඳ ඉන්නේ. මේ ධර්ම සංඥාවක් නැහැ. දිව්‍ය සැපේ මත් වෙලා. අර ස්වාමින් වහන්සේ ධර්ම කාරණාව පැහැදිලි කරනකොට අවදි වෙන්න පටන් ගන්නවා සිත මේ මා පෙර ඉගෙනගත් ආ වූ ධර්මයේ විනේ නේද එතනින් ධර්ම සංඥාව අරගෙන ධර්ම කාරණාවේ හැසිරিলা මගඵල අවබෝධ කරලා සුද්ධාවාස දක්වා ගමන් කරලා නිවන් අවබෝධ කරන අයත් ඉන්නවා. නැත්නම් සෝවාන් ආදී මාර්ගඵල ලබාගෙන ආර්ය භාවයට පත් වෙන අයත් ඉන්නවා. මොකද එහෙම වචනෙන් දෙකෙන් හිත අවදි වෙන්නේ එදා හොඳට ඒ කාරණාව ප්‍රගුණ කරලා තිබෙන නිසා. සමහර දිව්‍ය ලෝක වලට 이르දිමත් රහතන් වහන්සේලා වඩින්නේ නැහැ. තමයි රහතන් වහන්සේ නැති කාලයක් වෙන්නත් පුළුවන්. නමුත් දෙව්ලොවට කොහොමත් අදත් රහතන් වහන්සේලා වැඩල ධර්ම දේශනා කරනවා. ඒ කොහේ ඉන්න රහතන් වහන්සේලාද විශේෂයෙන් සුද්ධාවාසවල ඉන්න රහතන් වහන්සේලා දිව්‍ය ලෝකවලට වැඩලා ධර්ම දේශනා කරනවා. සනන් කුමාර දේවී පුත්‍රයා බ්‍රහ්මරාජයා එහෙම නිතර නිතර සුධර්මා දේව සභාව සමහරලාට ඉවර වෙන වෙලාවක එලියක් වැටෙනවා කියලා සඳහන් කරනවා දේව සභාවට. එතකොට සියලු දෙවිවරු දන්නවා බ්‍රහ්ම රාජික පහළ වෙන්නයි ලෑස්තියි. ශක්‍ර දේවේන්ද්‍රයෝ තමයි සුධර්මා සභාවේ ප්‍රධානියා. දෙවි රජවරු 33 දෙනයි සඳහන් කරනවා රජවරු 33 දෙනා මාසරවලින් නැගිටිනවා. මගේ ආසනේ මේ ආසනේ මේ ආසනේ මේ ආසනේ ඉඳගන්න කියලා ආරාධනා කරනවා. දෙවියන් වහන්සේ සුදුසු ආසනයක වාඩි වෙලා මේ දෙවියන්ට ධර්ම දේශනා කරනවා. අන්න එහෙම ධර්ම දේශනා කරන වෙලාවේ තවත් දිව්‍ය පුත්‍රයෙක් තවත් දිව්‍ය පුත්‍රයෙකුට කියනවා නිදුකාලිනී එදා ඔබත් මමත් ප්‍රගුණ කරපු ධර්මයේ නේද මේ ධර්මය ධර්මාභිසම වෙනවා මොකද පෙර පුරුදු කරලා තිබුණ නිසා එහෙමනම් මේ ශාසන මාර්ගයේ පෙර සිට ගමන් කරන්න කටයුතු කරලා තිබිච්ච පුජ්‍යලයට විසුද්ධිය ලබා ගන්න එකේ තරම් අපහසු කාරණාවක් වෙන්නේ නැහැ ඒ කාරණාව සිහිපත් කරනවා ඥානය ඥානයන් තියෙනවා නිර්වාණය සපුරලයි ඉන්නේ කියන කාරණාව අපි භාග්‍යතුන් වහන්සේ මේ සියලු ශාසන යුක්තිකෝ විදු කියන කාරණාව. මේ කාරණා සියල්ල සම්පූර්ණ කරලා තියෙන පුජ්‍යලයාට මාර්ගය ඊට පහසුවෙන් පහසුවෙන් ලැබෙනවා ශාසන යුක්තිකෝ විදු ශාසනීය මනාව ඇසිරලා තියෙන අය. මේ යම් අර්ථයක් ඒකායන මාර්ගය ඒකායන මග්ගු ප්‍රකට කරලා පෙන්වන්නේ ශෝක පරිද්දවාණං සමතික්කමාය ආදී ප්‍රකාශ කරන යම් හේතුවකින් සත්‍යයන්ගේ විසුද්ධිය ඒ කායන මාර්ගයෙන් සිද්ධ වෙනවා. ඒ කායන මාර්ගයෙන් කියලා කියන්නේ නිවැරදිම මාර්ගයේ ගමන් කරන සත්‍යයගේ විසුද්ධිය සිද්ධ වෙනවා කියලා සඳහන් කරනවා. සත්වයන්ගේ ශෝකය පරිදේවය අතික්‍රමණය වෙලා ඒ ශෝක පරිදේවය ඒ තුලින් නැති කරලා දෝමනස්යන් නිරෝධය කරන්න ඒ තුලින් පුළුවන් වෙනවා දුක ශෝකය පරිදේවය දෝමනස්සය මේ සියල්ල නැති කරන්න පුළුවන් කියලා කියන්නේ එතනින් එතරට යන්න කටයුතු සංවිධානය සම්පූර්ණ කරගන්න පුළුවන් මනාව ධර්ම කාරණා උපගුණ කරලා අවබෝධ කරගත්තා ඇතේ දුක්ඛ දෝමනස්ස නිරෝධය ඇති කරගත් පුජ්‍යලයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ ඇති කර ගන්නවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මනාව නිර්වාණය හොයාගෙන යන මාර්ගය පිරිසිදු කරගත්තා. Taman තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔහු මනාව දකිනවා කියන කාරණාව. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමා තුළ උපදවන පුද්ගලයා නිර්වාණය අත්පත් කරගන්න ඔහුට ඉතා පහසුයි. එහෙනම් නිවන් සොයාගෙන යන්න තියෙන පහසු මාර්ගය ආරිෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන එක භාග්‍යතුන් වහන්සේ. ඒකනේ මේ පාර අපිට පෙන්වන්නේ. නිවනට යන්න තියෙන පාර. ආරිෂ්ඨාංගික මාර්ගය. ඉතින් මනා වූ, පැහැදිලි වූ, පිරිසිදු වූ පාරක් අපිට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා තියෙනකොට අපි අවශ්‍ය පාරට කටු ගහලා තියලා මේ එහෙම මෙහෙම ගල් පුරුළු තියෙන උල් කටු පිරිච්ච කැලෑ පාරවල් වලින් මේ ගමන යන්න ගියාට අපිට යන්න යන්න බැරුව යනවා. ඒකට හරියට රිදෙනවා, ඇනෙනවා, තුවාල වෙනවා, සීරෙනවා. එහෙනම් හරියට මග නවතින්න සිද්ධ වෙනවා. නමුත් නිවැරදි පිරිසිදු පාරක් භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්නලා තියෙනවා සංසාරයෙන් එතර යන්න උත්සාහ කරන පුද්ගලයා මෙන්න මේ මාර්ගය ඔස්සේ ගමන් කළ යුතුයි කියන කාරණාවත් එක්ක. මේ ක්‍රමය දක්වමින් දේශනා කරනවා තස්මා ඉමම්පි තස්මා ඉමම්පි කම්මං දස්සෙන්තු සත්තානං විසුද්ධියා තස්මා ඉමම්පි කම්මං දස්සෙන්තු සත්තානං විසුද්ධියාති වත්වා ශෝක පරිදේවානං සම්පතමායෝ එම සඳහන් කරලා තියෙනවා මේ ප්‍රථම පාඩය පිළිබඳව විස්තරය තමයි එතන සඳහන් කරලා තියෙන්නේ මොන ප්‍රථම පාඩය පිළිබඳවද මේ නිර්වාණගාමී මාර්ගයට එළමෙන්න තියෙන పూర్ව ප්‍රතිපදාව මේ සතිපට්ඨානයේ තියෙන పూర్ව ප්‍රතිපදාව අන්න ඒ ප්‍රථම පාඩය ප්‍රථම මාර්ගය පිළිබඳව තමයි මෙන්න මේ පැහැදිලි කරපු කාරණා ටිකේ පැහැදිලි කරන කරුණු කීපයක් කියලා මේ වාක්‍යයෙන් සඳහන් කරනවා. නැවත මේ ක්‍රමය කියනවා අපිච්ච නේද අපිච්ච කියලා කියන්නේ නැවතත් වර්ණ කනන මේතං මේ තියෙන්නේ ප්‍රශංසා කිරීමේ ක්‍රමයක් කියලා සඳහන් කරනවා ඒකායන මාර්ගය පිළිබඳව ඒකායනෝ අයං භික්කවේ නිර්වාණය උදෙසා යන ඒකායන මාර්ගයට ප්‍රශංසා කිරීමක් තමයි මේ වර්ණ කනන මේතං කියලා සඳහන් කරන්නේ. ප්‍රශංසා කරනවා මේ මාර්ගයෙන් පමණමයි යන්න පුළුවන් කියන කාරණාව. භාග්‍යතුන් වහන්සේ ධර්මයක් දේශනා කරන්න කලින් ධම්මං වෝ භික්කවේ දේසිස්සාමීති භික්ෂූනි නුඹලාට මම ධර්මයක් දේශනා කරන්නම් ධර්මයක් දේශනා කරන්න කලින් මේ කාරණා ප්‍රකාශ කරනවා භික්ෂූනි මම ඔබලාට ධර්මයක් දේශනා කරන්නම් නිකම්ම ධර්මයක් කියලත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කර නැතුව පද 8ක් වර්ණනා කරනවා කියලා සඳහන් කරනවා මම ඔබලාට ධර්මයක් දේශනා කරන්නම් කියලා විතරක් නිශ්ශබ්ද වෙන්නේ නැතුව පද 8ක් දේශනා කරනවා කියලා සඳහන් කරනවා. ඒ පද 8 මොකක්ද කියන එක අවබෝධ කරගත්තාම මුල් කරුණු ටිකක් ගැඹුරුයි වගේ දැනුණා නම් ඔබට සමහර පැහැදිලි කරගන්න පුළුවන් වේවි. ආදි කල්යාණං පළවෙනි එක තමයි ආදි කල්යාණං මුල යහපත් ඒ කියන්නේ මේ ධර්මයේ පිළිපදින කෙනාට පටන් ගන්න තැන ඉඳලම යහපත් ධර්මයේ පිළිපදින කෙනාට ධර්මයේ මනාව පිළිපදින්න පටන් ගන්න තැන ඉඳලම උදා වෙන්න පටන් ගන්නේ යහපත් ප්‍රතිඵලමයි. ආදි කල්යාණං. මජ්ජේ කල්යාණං. ඒ ප්‍රතිපදාව පුරාගෙන යද්දී ඊටාම යහපත්. ධර්ම මාර්ගයට ඇතුල් වෙන්න විතරයි අමාරු. ඇතුල් වුණාට පස්සේ ඔහුට ඒ තුළ තියෙන පුදුම ප්‍රීතියක්. නෙල්ලිගිරිය ටිකක් හපනකම් විතරයි තිත්තේ අමාරුයි. නමුත් ඊට පස්සේ අපි නෙල්ලි වලට හරි හරි කැමති. මේ ධර්ම මාර්ගයේ ප්‍රතිපදාව පුරාගෙන යද්දී තාම තාම යහපත්. ඒකට කියනවා මජ්ජේ කල්යාණං කියලා. පරියෝසాన කල්යාණං. ඒ ධර්මය පුරලා අවසන් වුණහමත් යහපත්. පුරාගෙන යනකොටත් යහපත්. පුරලා අවසන් වුණහම යහපත්. සත්තානං නැත්නම් සාත්තං කියලා සඳහන් කරනවා. ඊතා හොඳින් දියුණු අර්ථය සලස්වලා දෙනවා. ඊටාම හොඳින් ධර්ම මාර්ගයේ යන කෙනාට දියුණු වූ අර්ථයන් සකස් කරලා දෙනවා. සබ්යංජන නිවැරදි ව්‍යාකරණයේ සහිතයි සුදුසුම වචනය කියලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ අපිට තේරුම් ගන්න අවශ්‍ය සුදුසුම වචනය තමයි මේ ත්‍රිපිටකය අපිට පැහැදිලි කරලා තියෙන්නේ. අපිට අවශ්‍ය සුදුසුම වචනය මේ ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. කේවල පරිපූර්ණං මේ ධර්මතාවයේහි යම් කොටසක් අයින් කරන්න ඕනේ කියලා කාරණාවක් නැහැ. අපි ඒක මුලින් සඳහන් කළේ ඒකයි මේ ධර්ම කාරණාව තුළ මේ මේ දේවල් අපිට ඕනේ නැහැ. කොහොමවත් තියෙන අටුවාවක් අපිට ඕනේ නැහැ. අපිට මේ ත්‍රිපිටකය අපූර්වට ප්‍රමාණවත් කියලා අපිට අටුවාවත් හැරලා යන්නත් බෑ. මනාව සූත්‍ර පිටකයෙන් භාග්‍යතුන් වහන්සේ නිවන සොයාගෙන යන මඟ පැහැදිලි කරලා තියෙනකොට ආර්ය ශ්‍රාංක මාර්ගයත් එක්ක ඇයි මේ අපි ධර්මයේ කියන බරබර වචන ගොඩක් දාලා මේ සිත් වල නම් ගොඩක් දාලා නාම රූප පිළිබඳව සඳහන් කළ මහ ගැඹුරු කොටසක් අපිට ගෙනල්ලා දාලා මේ පහසු මාර්ගය අවුල් කරලා දාන්නේ ඇයි කියලා අපිට අභිධර්ම පිටකේ අයින් කරන්න පුළුවන්කමකුත් ක්‍රමකුත් නැහැ. මේ විනය පිටකේ අවශ්‍ය නැහැ. විනය පිටකේ තියෙන හැසිරීමේ ක්‍රමයයි මේ භික්ෂුන්ගේ සංවරය පිළිබඳවයි ඒක නිවනට අදාළ නැහැ කියලා විනය පිටකේ අතහැරලවත් මේ ගමන යන්න යන්න බෑ. ඒ කාරණා ටික අවශ්‍ය නැත්නම් භාග්‍යතුන් වහන්සේ ඒ ටික අපිට අනිවාර්යෙන් අතහැරලා අයින් කරලමයි දෙන්නේ. දැන් මේ අපිට දෙන්න අදිෂ්ඨාන කරපු කොටසේ අපිට ඕනේ නැති සියලුම දේවල් අයින් කරලා නිවාගිතුන හසි අපිට ඕනේ නැති සියලුම දේවල් අයින් කළා. මේ මුළු ਸਰවඥතා ඥානෙදි මේ පොත් 57 කැටිලා තියෙන්නේ. ඒ ඥානයත් එක්ක කල්පනා කරලා බලනකොට දූවිලි අංශුවක් ලක්ෂයකට බෙදලා ඒයින් පංගුවක් තරම්වත් මේ ත්‍රිපිටකේ මේ ත්‍රිපිටකේ නැහැ. නමුත් මේ ටික ඔබට මට නිවන සඳහා ප්‍රමාණවත්. නම් ඒ කාරණාවයි මේ කේවල පරිපූර්ණං මේ ධර්මතාවයේහි යම් කොටසක් අයින් කරන්න ඕන කියන කාරණාවක් නැහැ. නමුත් එහෙනම් ඒ ටිකේ උන්වහන්සේ දුන්න ටිකෙන් අපිට අයින් කරන්න කොහොමවත් බැහැ. අපිට ඒකට එකතු කරන්න බලුවන්ද? මේ කොටස අයින් කරන්න ඕනේ මේ කොටස එකතු කරන්න ඕනේ. එහෙම කරන්න අපිට අපිට බැහැ. හැබැයි වර්තමානයේ අයිට නම් එහෙම හිතෙනවා. මේ කොටස වැඩි මේ කොටස ඕනේ නැහැ කියලා එහෙම හිතෙනවා මේ එකතු කරන්නත් අයින් කරන්නත් ඒකනේ අපි බොහෝ ධර්ම කාරණා ප්‍රතික්ෂේප කරන්නේ ඒ කියන්නේ මෙතෙන්ට එනකන් මේ ධර්මය අපිට ගෙනලා දුන්නේ කවුද මෙතෙන්ට එනකන් මේ ධර්මය අපිට ගෙනලා දුන්නේ මහරහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඉඳලා පළවෙනි ධර්ම සංගායනාව දෙවෙනි ධර්ම සංගායනාව තුන්වෙනි ධර්ම සංගායනාව ඉඳලා වෙනමම සූත්‍ර විනය අභිධර්ම සංගායනා කරලා අටුවාව සංගායනා කරලා මේ ටික අපිට අරගෙන එන්නේ එසේ මෙසේ රහතන් වහන්සේලා නෙමෙයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මොග්ගලි බුද්ධතිස්ස මහරහතන් වහන්සේ, ඒ වගේ මහා සංඝ පීත්‍රවරයන් වහන්සේලා මේ ධර්මය අපිට අරන් ඇවිල්ලා දෙන්නේ. අපිට ධර්මයේ ගෙනාවේ කවුද? අපිට ධර්මයේ අරගෙන ආවේ මිහිඳු මහරහතන් වහන්සේ. මෙතන 80 මහා ශ්‍රාවකෙක් නන් නෙමෙයි මිහිඳු මහ රහතන් වහන්සේ. නමුත් කෙස්ටික බාන වෙලාවේ පැවිදි කරන්න කෙස්ටික බාන වෙලාවේ සිව්පිලි සිඹියාපත් මහ රහත් භාවය ලැබනවා. පැවිදි කළෙත් නැහැ කර්මස්ථාන ඉල්ලුවෙත් නැහැ වෙනම ඉඳගෙන භාවනා කරන්න කියලා සූදානම් වුණෙත් නැහැ. තාම පැවිදි කරන්න කෙස් බානවා. හිස කෙස් බාන වෙලාවේ සිව් පිලිස ව්‍යාපත මහරහතන් රහත් භාවය ලබන්නේ අර්ථ ධර්ම නිරුද්ධි පටිපාණි. පුදුම ඥාන හතර. මේ ඥාන හතර සහිතව රහත් ඵලය ලබා ගත්තත් සිවුර කරේ දාන්න කලින් අවුරුදු 3ක් මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේ යටතේ ත්‍රිපිටකය ඉගෙන ගත්තා. එතකොට ධර්ම කොහොමද? අවුරුදු 3ක් ත්‍රිපිටකය ඉගෙන ගත්තා. එහෙනම් උන්වහන්සේ තමයි අපිට අභිධර්මයේ අටුවාව එහෙම අරගෙන ඉන්නේ. අභිධර්මයක් ගෙනාවා, සූත්‍රයක් ගෙනාවා, විනය කොටසක් ගෙනාවා, අටුවා කොටසක් අරගෙන ආවා. අද අපිට කියන්න පුළුවන් නම් ඒව එපා. ඒව වැඩි. අපි මුලා කරලා පටලලා තියෙන්නේ. එහෙමනම් මිහිඳු මහරහතන් වහන්සේට වඩා ඥානයක් තියෙන කෙනෙක් වෙන්න වෙන්න ඕනේ එහෙම කියන්නේ. මොකද මෙච්චර කල් හිටපු රහතන් වහන්සේලා මෙච්චර කල් මේ ශාසනය හිටපු මහා ප්‍රඥාවන්තයෝ කවුරුවත් බැන්නේ නැත්තම් අතීත රහතන් වහන්සේලාට අපිට අද බයින්න පුළුවන් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේවත් බැන්නේ නැති අයට කොහොමද අපි අද අයින් අන්න ඒ කාරණාව මෙතන කියනවා අලුතෙන් එකතු කරන්නත් බෑ අලුතෙන් තියෙන කොටස් අයින් කරන්නත් බෑ අලුතෙන් එකතු කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලා තියෙනවා නම් යම් ප්‍රමාණයක් ඒ ප්‍රමාණය අපි පිළිගත පිළිගත යුතුමයි. අපි මුලින් සඳහන් කළා මෙන්න මේ වචන හතර හරියටම අවබෝධ කරගත්තොත් ඒක නිවනට හේතු වෙනවා කියලා. මොකද්ද? භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදන්නාසේක හරියට අවබෝධ කළොත් නිවන එතනම තියෙනවා. පරිසුද්ධං රාග, ద్వේෂ, මෝහ ආදී මලයන් මේ ධර්මයේ තුල නැහැ. මේ ධර්මයේ ඇතුලේ රාගය නැහැ. අනුන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ අපට දානය කළේ. එමනම් තණ්හාවක් නැහැ. රාගයක් නැහැ. දේශයක් නැහැ. මෝහයක් නැහැ. මෙන්න මේ රාග, දේශ, මෝහ මේ මල කුණු මේ ධර්මය තුල නැහැ. ඒ නිසා පරිසුද්ධං කියලා සඳහන් කරනවා. ඊටාම පිරිසුදුයි. Brahmacharyan ශ්‍රේෂ්ඨ චර්යාවක් හැසිරීමක් ප්‍රකාශ කරලා මේ ධර්මයේ තුල තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් ගැන හැර දක්වලා තියෙන අති උත්තරීතර වූ හැසිරීම රටාව මේ ලෝක ධාතුවේ වෙන කිසි තැනක පැහැදිලි කරලා නැති ශ්‍රේෂ්ඨ හැසිරීමක් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. ඒ හැසිරීමට අනුව යමෙක් ජීවත් වෙන්න පටන් ගත්තොත් මේ ලෝකයේත් දෙව්ලොවක් හා සමානයි. එහෙම නගර තිබුණා. විශාල මහනුවර දිව්‍ය විමානයක් වගේ. ඒකාන්ත වූ සීලයක පිහිටලා හිටියා. ඒ වගේම ඒගොල්ලෝ ගාව සප්ත අපරිහානීය ධර්මයක් තිබුණා. මොන තරම් සීලයෙන් පෝසත්ද මොනතරම් ಗುಣධර්ම යුතුයකම් සහිත කාරණා හතක්ද මේ සප්ත අපරිහානීය ධර්ම මේ මේ කාරණාත් එක්ක මනාව ගුණ පුරලා තිබිච්ච නිසා හරි ලස්සන ජීවිතේ සවැත් නුවර පුණ්‍යවන්තයෝ ඉන්න කාලේ විතරක් බබලන නගරයක් රජගහ නුවර පුණ්‍යවන්තයෝ ඉන්න කාලේ විතරක් බබලන නගරයක් සිල්වත් ගුණවත් පුණ්‍යවන්තයෝ නැති නිසා අද ඒ නගර පාළු වෙනවා කියලා ධර්මයේ සඳහන් කරලා තියෙන හැටියටම අද අද පාළු වෙනවා. මේ ධර්මයේ යම් කෙනෙක් හැසිරෙනවා නම් ශ්‍රේෂ්ඨ චර්යාව භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ හැසිරීම ක්‍රමයට අනුව ජීවත් වෙනවා නම් කොයිතරම් ඒ ලෝකයේ ඒ ප්‍රදේශයේ ඒ ජනපදයේ ලස්සන වෙනවද කියන කාරණාව මනාවකින් ඔප් වෙලා තියෙනවා. මේ චක්ක කියලා සූත්‍රයක් තියෙනවා. චක්ක කියන සූත්‍ර දේශනාව මේ දේශනාවේ සඳහන් කරලා තියෙනවා පද 8ක් වර්ණනා කරලා තමයි මේ දේශනාව පටන් ගන්න. මොන දේශනාවද? ච චක්ක කියන සූත්‍ර දේශනාව පටන් ගන්නේ පද 8ක් වර්ණනා කරලා. සඳහන් කරනවා ශ්‍රාවකයන්ගේ උනන්දුව වැඩි කරලීම සඳහා ආර්ය වංශ දේශනාව කරන විට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම චත්තාරෝ මේ භික්කවේ ආර්ය වංශා භික්ෂූනි මේ ආර්ය වංශ හතරක් තියෙනවා චත්තාරෝ මේ භික්කවේ ආර්ය වංශා භික්ෂූනි මේ ආර්ය වංශ හතරක් තියෙනවා මොකද්ද ආර්ය වංශ හතරේ? අඤ්ඤා ලෝකේහි අග්‍රයයි සම්මතයි. අඥා ලෝකේ අග්‍රයි කියලා සම්මතයි. වංශඤ්ඤු මෙතන අඥා කියලා සඳහන් කරන්නේ අග්ගඤ්ඤු කියන එකයි. අග්ගඤ්ඤයි වංශඤ්ඤුයි. මෙතන වංශඤ්ඤා කියලා සඳහන් කරන්නේ බුද්ධ වංශයට අයිති අග්ගඤ්ඤයි ලෝකෙහි අග්‍රයයි සම්මතයි වංශඤ්ඤා බුද්ධ වංශයට අයිති පෝරාණා ඊටාම පැරණි පුරාණයි ඊටාම පැරණි මහා සම්මත රාජවංශය ඊටාම පැරණි එනිසා පෝරාණා අනන්ත බුදවරු නිවන් දැකලා තියෙනවා මේ වංශයේ ඉපදිලා. පෝරාණා කියලා කියන එක ඉතා පුරාණයි. ඒ කාලේ වුණතරම් බුදුවරු මේ සුද්ධ වූ වංශයේ ඉපදිලා තියෙනවා. අසංකින්නා පෙර කිසිවෙක් වැඩක් නැහැ කියලා මේක ඉවත් කළා නැහැ. අසංකින්නා කවුරුවත් මේ ආර්ය වංශය ප්‍රතික්ෂේප කළා නැහැ අසංකින්නා. ඊළඟට සඳහන් කරනවා න සංකීයන්ති දැනුම් නුවණැත්තන් විසින් ඉවත් කරන්නෙත් නෑ දැනුත් මේ වංශයේ නුවණැත්තන් විසින් ඉවත් කරන්නේ නෑ පැරණියන් විසින් ඉවත් කරලත් නෑ වර්තමානයේ දැනුත් නුවණ තියන අය මේ වංශය ඉවත් කරන්නේ නෑ මේ ආර්ය වංශය ගැන සඳහන් කරන කරුණු න සංකීසන්ති න සංකීර්සන්ති අනාගතයේ පහළ වන ලෞතර බුදුවරු පවා මේ ඉවත් කරන්නෙත් නැහැ. අනාගතයේ පහළ වෙන කිසිම බුදු කෙනෙක් ඉවත් කරන්නෙත් නැහැ මේක. ඒ තරමටම මේ ආර්ය වංශයේ බොහොම පැරණි පිරිසිදුයි. අනාගතයේ බුදු කෙනෙක්වත් මේක ඉවත් කරන්නෙත් නැහැ. අපපටි පුට්ටා සමනේහි බ්‍රාහමනේහි විඤ්ඤුහි අපටිපුට්ටා සමනේහි බ්‍රාහමනේහි විඤ්ඤුහි නුවණැත්තා වූ ශ්‍රමණ බ්‍රාහමණයන් පිළිකුල් කරන්නේ නැහැ. නුවණ ඇති ශ්‍රමණ බ්‍රාහමණය කවදාවත් මේක පිළිකුල් කරන්නේ නැහැ. විඤ්ඤු කියලා කියන්නේ ඥානවන්තයන්ට. මේ හතර හතරක් වූ ආර්ය වංශය පිළිබඳව ಗುಣ නමයක් වර්ණනා කරලා තමයි දේශනාව පටන් ගන්නේ. මේ ආර්ය වංශය පිළිබඳව ಗುಣ නමයක් වර්ණනා කරලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනාව පටන් ගන්නේ. මොන දේශනාවද? ච චක්ක කියන සූත්‍ර දේශනාව. මොකද මේ සඳහන් කරන ಗುಣ නමය කියන කාරණාව කල්පනා කරලා බැලුවොත් මෙන්න මේ විදිහට ඒකායනෝ භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය මේ කියන පදයෙන් මේ පද හත භික්ෂූන්ගේ උත්සාහය පිණිස සඳහන් කරන මේ ಗುಣ මේ පද හත ಗುಣ වඩන අහන භික්ෂූන්ගේ උත්සාහය වර්ධනය කිරීම පිණිසයි දේශනා කරලා තියෙන්නේ කියලා. මේ මාර්ගය අහන භික්ෂූන් ඒ කාන්තේම මේ මාර්ගය හදය සන්තාප වූ ශෝකය නැති කරනවා මේ මාර්ගය අහන භික්ෂූන් වහන්සේලා ඒ කාන්ත වශයෙන්ම හදවත තවන හදය සන්තාප වූ හදවත තවන හදවත රිදවන හදවත කීරි ගන්න පාරවන ශෝකය නැති කරලා නැති කරලා දානවා. පළවෙනි කාරණාව සඳහන් කරනවා එහෙම. දෙක වාචා විප්පලාය විප්පලාප භූතං පරිදේවා වාචා විප්පලාප භූතං පරිදේවා දුක් සහිත විලාප ඇති කරන්නා වූ පරිදේවයේද නැති කරනවා කය පිළිබඳව නොමිහිරි වූ දුකද නිති කරනවා. දුක කියලා කියන්නේ කය ඇති වෙන වේදනාව කියලායි අපි සාකච්ඡා කරන්නේ. එහෙනම් කය පිළිබඳව නොමිහිරි වූ දුක කය වේදනාවක් ඇති වෙනවා මේක කිසිම මිහිරක් නැහැ ඒ දුක නැති කරලා දානවා. හිතෙහි නොමිහිරි භාවයේ සහිත දෝමනස සිතේ සතුට නැති කරන දොම්නස දොම්නස සදාටම නැති කරලා දානවා. කියන මේ හතරක් වූ ධර්ම ප්‍රහාණය කරනවා. සූත්‍රය තුළින් මෙන්න මේ සඳහන් කරමු කරුණු හතර ප්‍රහාණය කරලා දානවා මොන කරුණු හතරද හිතේ ඇති වෙන ਸੰతాපය නැති කරලා දානවා දුක් සහිත විලාප සහිත වූ පරිදේවේ නැති කරලා දානවා කය පිළිබඳ වූ නොමිහිරි දුක නැති කරලා දානවා සිතෙහි නොමිහිරි භාවය ඇති කරන දෝමනස්සය කියන මෙන්න මේ කාරණා හතර මේ මාර්ගයෙන් නැති කරලා දානවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන කාරණා හතර නැති කරනවා. සත්‍යය පිරිසිදු කරනවා. මොකද්ද? විසුද්ධින් සත්‍යය පිරිසිදු කරනවා විසුද්ධින් ඥායන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපද්දවනවා. නිබ්බාණං නිවන අත්පත් කරවනවා. මුලින් සත්‍යයගේ චිත්තසංතානය තුළ ඇති වෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැති කරලා දානවා ඊළඟට පිරිසිදු කරනවා ආරේෂ්ඨාංගික මාර්ගයේ උපද්දවනවා නිවන අත්පත් කරනවා උපද්දාව උපද්‍රව හතරක් නැති කරලා ආනිසංස තුනක් ලබා දෙනවා කියලා පද හතක් මෙතන වර්ණනා කරලා තියෙනවා උපද්‍රව හතරක් නැති කරලා ආනිසංස තුනක් ලබලා දෙනවා. මොනවද නැති කරන උපද්‍රව හතර? ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස. මේ උපද්‍රව හතර නැති කරනවා. ලබලා දෙන ඵල හතර විසුද්ධිය, ඥාය, නිබ්බාන. එහෙම නැත්නම් සත්‍යය පිරිසිදු කරනවා, ආරෂ්ඨාංගික මාර්ගය උපද්දවනවා, නිවන අත්පත් කරවනවා. එහෙම උත්සාහය ඇති කළාම ප්‍රත්‍යවසල උත්සාහය ඇති කරාම මේ ධර්ම දේශනාව ඉගෙනගත යුතුයි කියලා හිතෙනවා. දැන් උත්සාහය ඇති කරලා තියෙන්නේ. කැමැත්ත ඇති කරලා තියෙන්නේ. සිතේ සතුට උපද්දවලා තියෙන්නේ මොකද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැති කරලා තියෙනවා. විසුද්ධියයි ඥායයි නිබ්බාණයයි අවබෝධ වෙනවා කියලා දන්නවා. එතකොට මේ ධර්ම දේශනාව ඉගෙනගත යුතුමයි කියලා හිතෙනවා. හොඳින්ම මනාකොට ඉගෙන ගත යුතුයි. එහෙම් මෙහෙම් ටික ටික නෙමෙයි, කැමැති කැමැති වෙලාවට නෙමෙයි, යන්නේන ගමන් නෙමෙයි, වැඩ කරන ගමන් නෙමෙයි. හොඳින්ම මනාවම අහලා මේ ධර්ම කාරණාව ප්‍රගුණ කරගත යුතුයි කියලා හිතනවා. අර්ථ සහිතව ධාරණය කරගත යුතුයි. හරියටම අර්ථ සහිතවම මේක මම ධාරණය කරගන්න ඕනේ කියලා කල්පනා වෙනවා. වචනෙන් වචනය ප්‍රගුණ කළ යුතුයි කියලා හිතෙනවා. වචනයෙන් වචනේ ප්‍රගුණ කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළෙත් එහෙමයි. ඒ කාරණාව මනාව භාග්‍යතුන් වහන්සේ මේ සෝතානුගත කියන සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා කොහොමද සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්‍යා නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා නිර්මල පරියාප්තිය දරන්නේම්වා. දැන් නිර්මල පරියාප්තිය කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අහනව ධර්ම දරනවා වචනයෙන් වචනය ප්‍රගුණ කරලා ඉගෙන ගන්නවා. එහෙනම් මෙන්න මේ කාරණා හත සම්පූර්ණ වුණාම පුද්ගලයාට මනාව සතුටක් ප්‍රීතියක් ඇති වෙනවා මේ ධර්ම කාරණාව මෙහෙම ප්‍රගුණ කරන්න ඕනේ කියලා. මේ ධර්ම කාරණාව මේ විදිහට ඉගෙනගෙන සම්පූර්ණ කරලා මනාව අවබෝධ කරගත්ත පුද්ගලයා අප්‍රමාණ සතුටක් ඒ ධර්ම මාර්ගයෙන් निराமிස ප්‍රීතියක් ප්‍රීතියක් භුක්ති විඳිනවා. ඔහු තමන්ගේ මුළු ජීවිතේම දකින්නේ ධර්මයත් එක්ක. ඒ නිසා ඔහු පුදුම සතුටකින් ඉන්න කෙනෙක්. මේ සූත්‍ර සතිපට්ඨාන භාවනාව මේ භාවනාවට බැහැගන්න මෙන්න මේ විදිහට ධර්මයේ ප්‍රගුණ නොකරපු කෙනෙකුට මේ සතිපට්ඨාන භාවනාවට එහෙම පහසුවෙන් බහින්ද බහින්ද මේ බහින්න පුළුවන් කරන්න පුළුවන් නම් ප්‍රතිඵල හම්බ වෙන්නේ ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ මනාවම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම හරි භයානක තැනක තියෙන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම කියන වචනය භාග්‍යතුන් වහන්සේගේම ධර්මයම කියන්නේ ඇයි කියන කාරණාව. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම දේශනා නොකරනවා නම් මුලින්ම අවීචයට යන්නේ දේශකයා. මුලින්ම අවීචයට යන්නේ දේශකයා අය අතර මග නැවතින්න ඉඩක් කඩක් නැහැ. වැරදි වැරදි හරි මම බන කියවනේ කියලා ඉඩක් කඩක් නැහැ. දේශකයා අනිවාර්යෙන් අවීචී සඳහන් කරනවා එක ඇලපිල්ලක් ඉස්පිලි මාත්‍රයක් වරද්දනවා කියලා කියන්නේ වචනේ අර්ථය සම්පූර්ණයෙන් සම්පූර්ණයෙන් වෙනස්. ඊතා ශ්‍රද්ධාවෙන් ඒ කාරණාව අහලා මේක හරියටම හරි කියලා තීරණය කරලා ඒ ඔස්සේ ගමන් කරන්න පටන් ගන්න ශ්‍රාවකයට අයිති වෙන්නේ ඒ නම්මයි. එනම් බණ කියන එකත් බණ අහන එකත් සුළුපටු කාරණාවක් නෙවෙයි. ඒකින් සඳහන් කරන්නේ ශ්‍රාවකයාත් මන අවබෝධයක් ඇති කරගන්න වෙනවා. ශ්‍රාවකයාත්. එහෙම ඇති කරගෙන තිබුණා නම් අපි දන්නවා ධර්මකාරණාව දේශනා උනේ හරියටද නැද්ද කියලා. හරියට නෙවෙයි නම් වැරදුනා නම් මම එතන වාඩි වෙලා හිටපු බවත් ඇත්ත අහගෙන හිටපු බවත් ඇත්ත නමුත් මම ඒක දරන්නේ දරන්නේ නැහැ. එහෙම නිදහසක් තියෙනවා නෑ මේක හරි මේකම ක්‍රියාත්මක කළ යුතුයි. පුණිතින් අපිට හරියට අපිට හරියට වර්තමානයේ වර්ධින වර්ධින තැනක්. අද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන තැනත් නැති වෙලා. ඒ තැන් තැන් වල සමහර වෙලාවට සමහර කාරණා වලට අපි කොච්චර ඇලිලාද? එතන වල භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවත් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට උඩින් මාර්ගඵලලාභීන්ගේ දේශනාවද ක්‍රියාත්මක වෙනවා. කොයිතරම් භයානකද කියන කාරණාව විතරයි යන්න තියෙන්නේ. වෙන කිසි කෙනෙක් ගැන අපිට අපිට වැඩක් නැහැ. නමුත් ඒක කොයිතරම් භයානකද කියන කාරණාවට අපිට යන්නම සිද්ධ වෙනවා සම තමන්ගේ ආත්ම විමුක්තිය වෙනුවෙන්. ඒ නිසාමයි නිර්මල පරියාප්තිය අසන්නිම්වා දරන්නිම්වා කියන කාරණාව සඳහන් කරන්නේ නිර්මල පරියාප්තියයි. අපිට වටින්නේ නිර්මල පරියාප්තියයි. වාග්යතුන් වහන්සේගේ ධර්මයමයි අපිට වටින්නේ. ඒක මෙන්න මෙහෙම සඳහන් කරනවා. නිවන් දකින්නේ ඇයි කියන කාරණාවට උත්තරේ කවුද නිවන් දකින්න ඕනේ ඇයි? ඒකට උත්තරේ මේ ලෝකේ වෙන කවුරුත් ගාව නැහැ. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ තමන් ගාවයි. මම නිවන් දකින්න ඕනේ ඇයි? මොන කාරණාව නිසා මන් නිවන් දකින්නද කියන ප්‍රශ්නේ තමන්ගෙන් අහලා උත්තරේ තමන්ම සපයා ගන්න ඕනේ. ඒකට මෙන්න මෙහෙම මේ කාරණාව පැහැදිලි කරන්න කියලා ධර්මයේ දේශනා කරනවා. මේ කාරණාව කොහොමද පැහැදිලි කරන්න ඕනේ? වටිනා වස්ත්‍ර සඳහන් කරා මේ කම්බල වෙලෙන්දන්ගේ වෙලඳාමේදී කෙරෙන වර්ණනාව වර්ණනාව වගේ කියලා. කම්බල ඉස්සර තිබුණා මේ කම්බල කියලා කියන්නේ වටිනා ඇඳුම්. මේ කම්බල විකුණන වෙලාවේ මේ එක එක කම්බල තියෙනවා. කෙස් වලින් හදාපු කම්බල තියෙනවා කියලා සඳහන් කරනවා. මේ කෙස් වලින් හදාපු කම්බල හරි ගොරෝසුයි. අනික කෙස් හරිම කෙස් කොහොමද හරි දුගඳයි. එහෙනම් මේ කෙස් කම්බලය ගොරෝසුයි දුගඳයි. මට සිලුටු නෑ. ඉතින් කම්බල එහෙම්මම නම් මේ වෙලෙන්දෙක් ඇවිල්ලා කම්බල විකුණනකොට කවුරුවත් ඒ කම්බල ගන්න යන්නේ නැහැ. ඒව හරි ගොරෝසුයි, හරි දුර්ගන්ධයි, හරි අපිරිසිදුයි. එහෙනම් මේ කම්බල කම්බල කියලා වෙලෙන්ද කෑගෙහුවට කවුරුවත් කම්බල ගන්න යන්නේ නැහැ. ඒ නිසා කම්බල විකුණන වෙලෙන්දා කම්බලය ගැන වර්ණනා කරන්න ඕනේ. එතකොට තමයි මිනිස්සුන්ට අදහසක් එන්නේ යන්න ඕන ඒ කම්බලේ බලන්න. කෙදි විකුණන කට්ටිය එහෙම අපිටත් කොලේ ඇහෙනවා ඒ තම තමන් ගාව තියෙන රෙදි වල විස්තර කී කියා ඒගොල්ලන් හැටි එතකොට තමයි අපිට හිතෙන යන්න ඕනේ බලන්න කියලා සඳහන් කරනවා මේ ලක්ෂයක් වටින සුදු පාට කම්බල වෙලඳාම් කරන වෙලෙන්දා කම්බල කම්බල එන්න මිලදී ගන්න කියලා කීවොත් එය ගන්න බලන්න කවුරුවත් එන්නේ නැහැ. කම්බල කම්බල එන්න මිලදී ගන්න මේ කම්බල තියෙනවා කියලා කිව්වට කවුරුවත් එන්නේ එන්නේ නැහැ. මන්ද අපි සඳහන් කරුවා වගේ මේ කෙස් වලින් හදාපු ආදී බාලපන්නේ කම්බල තියෙන නිසා. ඒ නිසා සඳහන් කරනවා ගන්ධාර දේශයේ රත්න කම්බලයන් ඊටාම සිවුම්. එහෙනම් කියා යා වෙලඳන් කරන මේවා ගන්ධාර දේශයේ කම්බල. මේවා රත්න කම්බල, මේවා ඊටාම සිවුම්. රැස් විහිදෙනවා මේ කම්බල වලින්. එහෙම කී කියා විස්තර කර කර මේ කම්බල විකුණනකොට හොඳට මුදල් ඇති අය ඇවිදින් මිලට ගන්නවා. මොකද ගන්ධාර දේශයෙන් ගినాපු රත්න කම්බල. එතකොට මැණික් සහ මුසු වෙච්ච කම්බල මේවා රැස් විහිදෙනවනේ. එතකොට ඒවා සාමාන්‍ය අයට ගන්න බෑ. නමුත් ඇති හැකියාව තියන අය මේ කම්බල ගන්න යනවා. ගන්න බැරි වුණත් මට සල්ලි නැති වුණත් බලලවත් දෙන්න ඕනේ කියලා අපි යන්නේ නැද්ද? බලලා අතින් යනවා. ගත්තේ නැති වුණාට අතගාලා ස්පර්ශ කරලා හරි එන්න යනවා. මේ කාරණාව එහෙම විස්තර කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා එහෙම කැමති වෙන්නේ මේක ඊටාම හොඳයි. පාවිච්චි කරන කෙනාට ඊටාම සුවදායකයි කියලා වර්ණනා කරාම තමයි උනන්දු ඇති වෙන්නේ. මොකද මේ ගැන නොදන්න කෙනෙකුට නම කිව්ව පමණින් කම්බලේ මොකද්ද කියලා අඳුරන්නේ නැහැ. එහෙනම් කම්බලේ මොකද්ද කියලා විස්තර කරලා වර්ණනා කරලා කියලා දෙන්න ඕනේ. දැන් මේ මොකක් ගැන කියන්නද මේ ඉන්නේ? අපි ඉස්සෙල්ලා කතා කරුවා කාරණා හතරක් නැති කරලා ප්‍රතිලාභ තුනක් ලබලා දෙනවා. එහෙනම් ධර්මයෙන් ලැබෙන හැටි, එතෙන්ට ගේන්න ඕනේ හැටි මෙහෙම උදාහරණයකින් මේ පැහැදිලි කරනවා. ඊළඟට ඒ කාරණාව තවත් පැහැදිලි කරලා තියෙනවා හතරන් එක. කොහොමද රත්තරන් එක මේ කාරණාව පැහැදිලි කරන්නේ සඳහන් කරනවා මෙන්න මේ පණිවිඩය මේ විදිහට මනාව වර්ණනා කරලා කියහම ඒකා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලා කීවට හරියටම මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ මේකයි එකම මාර්ගය කියලා කීවට තේරෙන්නේ නැහැ. ඒ නිසා නිවනට යන එකම මාර්ගයයි තියෙන්නේ කීවට ඒ ගැඹුරු කාරණාව එතරම්ම වැටහෙන්නේ නැහැ. ඒ නිසා සත්වයන්ට පිරිසිදු වෙන්න පුළුවන් දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙන්න පුළුවන් ආදී වශයෙන් වර්ණනා කරාම ඒ ගැන උනන්දුව වැඩි වෙලා මේ කාරණාව අහන්න ඕනේ. දුක නැති කරනවා නම්, ශෝකය නැති කරනවා නම්, දෝමනස්සේ නැති කරනවා නම්, පරිදේවේ නැති කරනවා නම්. මොකද මිනිස්සු ඉන්නේ දුක්ඛ දෝමනස්ස පරිදේව කියන මේ දුක් පිරිච්ච සාගරයක ඉන්නේ. මේ දුකෙන් පිරිච්ච සාගරයෙන් ඔබ ගොඩ ගන්නම් කියලා කිව්වොත් කවුරුත් දුක් සාගරයෙන් ගොඩ යන්න කැමති නැති කෙනෙක් නැහැ. එහෙම කියලා පැහැදිලි කරලා දුන්නොත් යන්න ඕනේ ගොඩ යන තැන බලන්න. එහෙනම් ඒ ගොඩ යන තැන තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. එනම් අදට ධර්ම දේශනාවට තියෙන කාලේ අවසానයි කියලා සඳහන් කරනවා. මේ කාරණාව ඊළඟට රත්තරන් එක පැහැදිලි කරලා තියෙනවා විශාක උපෝසත සූත්‍රයේ. අපි ඊළඟ දවසේ එතන ඉඳලා sahabat-sahabat di dijaga.